සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ඊබලන් සාදානවහන්න එදා අපි ප්‍රකාශ කළේ රූපන්ත පජානාති රූප සම්භ්‍යාන්ත පජානාති යන කොට දෙක වශයෙන් කර්මක සර්ව දේශනා දෙකම එහිදී මේ රූපේ දත යුතු ආකාර කිහිපයක් අපි ප්‍රකාශ කළා රූපය අනිත්‍ය වශයෙන් දකින්නට දුකක් වශයෙන් අවබෝධ කරන්නට අනාත්ම ධර්මයක් වශයෙන් දකින්නට ඒ වගේම රූපය අසුභ ධර්මයක් වශයෙන් අනාය සෝනි ධර්මයක් වශයෙන් දතේසේ කියන කරුණයි ප්‍රකාශ කළේ. ඒදී අර අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන කොටස් අපි හිතන්නේ කලින් ප්‍රකාශ කළා ශූන්‍යතාවය පිළිබඳවයි කතා කරන්න තිබෙන්නේ. ඒකට ශූන්‍යතාවය කියන එකේ අදහස කිස් බව කිසිවක් නැති බව කියන එකයි. මේ අදහස් කරන්නේ මේ කිසිවක් නැහැ කියන එකේදී මේ හිස් ආකාශ වෙනපත්යක් වෙන. ඒක නෙවෙයි මේ අදහස. යමක් පළමුවෙන් බලනකොට තියෙනවා කියලා පේනවා. නමුත් ඒක ළඟට ගියාට පස්සේ නැත්නම් ඒක විශ්ලේෂණය කරලා බලන විට ඒ කිසිවක් දැනට දෙයක් නෑ. දැන් උදාහරණයක් වශයෙන් අපි කතා කරමු දැන් අහස නිල් පාටට දිස්සන උඩ අභ්‍යවකාශය. අහස කියලා එකක් අපිට නිල් පාට තියෙනවා කියලා පේනවා. නමුත් එතෙන්ද අපි ගියොත් එහෙම නිල් පාට කියලා දෙයක් නෑ. එතන කිසි දෙයක් තියෙන්නේ. කලින් තියෙනවා තේනවා එහෙනම් දෙයක් තියෙනවා කියලා. හරියට මිරිඟුවක් වගේ. මිරිඟුව අපිට පේනවා වතුර පිරලා තියෙනවා. නමුත් ළඟට ගියාට පස්සේ එහෙම වතුරක් නෑ. කලින් යමක් තිබුණාසේ දිස් වෙනවා. නමුත් නියම ආකාරයෙන් නුවණින් පස්සාවෙන් බලන විට එහි කිසිවක් නැති බව නුවණට වැටහෙන විට සිතට අවබෝධ වෙන විට සිත පස්සන තත්ත්වයට තමයි අපි ශූන්‍යතාවය කියලා කියන්නේ. ශුන්්‍යත කියන වචනය බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කරලා තියෙන්නේ ශුන්‍යතෝ ලෝකං අවික්කස්සුමෝ ගරාජ සදාසතෝ ආදී වශයෙන් මේ ලෝකේ ශුන්‍ය වශයෙන් දකින්නේ කියලා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළා තියෙනවා. ශුන්‍ය ලෝක ශුන්‍ය ලෝක තුමන්තේ උච්චිත කිත්තාවසං කෝභන්තේ ශුන්‍ය ලෝක තුච්චිත කියලා කියන බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මේ ලෝකේ ශුන්‍ය මේ ලෝකේ ශුන්‍ය කියලා කියනවා. කොතකින් නම් මේ ලෝකේ ශුන්‍යද කියන එක අදහස. ඒකේ බුදුරජාණන් වහන්සේ මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන එකත් මනසක් කියන ඒවායි ඒ ඇහැ කන නාසය දිව ශරීරය කියන ඒවාට අරමුණු වන රූප ශබ්ද ආදී ධම්මයි ඒ නිසා පහළ වෙන චක්ඛුඥාන සෝත විඥාන ආදී විඥාන කොටස් කියන ඒ ධම්මයි ඒ විඥානය ඇති වුණාට පස්සේ ඇති වෙන ස්පර්ශය සහ වේදනාව වේදනාව සම්පයුක්ත වෙන චිත්ත සියලුම චිත්ත සංස්කාර ධම්ම ඔක්කොම සූන්‍ය වශයෙන් ලැබෙන්නේ කියලා ප්‍රකාශ කරන්නේ එතකොට මෙතන මුළු පංචස්කන්ධයම ශූන්‍ය වශයෙන් බලන්න. දැන් අපි මෙතන අද කතා කරන්නේ රූපේ ශූන්‍යතාවය. අර පංචස්කන්ධයේ ශූන්‍යතාවය නෙමෙයි. එතකොට අපි රූපේ ශූන්‍යතාවය බලනකොට අපි දැනගන්නවා අපේ ඇඟ අපිට දිස් වෙනවා, පේනවා. හරියට අත මෙතන වගේ හිතහම මෙතක් වශයෙන් අපිට තේරෙනවා, තේරෙනවා. අපේ අපේ ඇඟේ ටික දිගහැරිය ගමන් මෙත කියලා දෙයක් අපිට දැක්සනේ වන්නේ නැහැ. අතේ විනිතික විනිතිකර මේ හපුල අගන සිටින විට අපිට ඒක මිත්‍ය කියලා අපි ප්‍රකාශ කරන අපිට දිස්සනවා අතේ ඇඟිලි ටික දිගහැරිය ගමන්ම අර මිත්‍ය නොකෙනිය යනවා එතකොට මේ මිත්‍ය කියන එක සූර්ය ධර්මයක් සත්‍ය ධර්මයක් නෙවෙයි ඒක ඇඟිලි ටික එක් ආකාරයෙන් නමාගෙන සිටීම නිසා අපව මුලා කළ ධර්මයක් විනා මිත්‍ය කියලා දෙයක් නැහැ ඒ ඇඟිලි ටිකම නෙවෙයි මෙතන කියන්නේ. ඇඟිලි ටිකම එක්තර ආකාරයෙන් නමාගෙන සිටපු නිසා ඒක මෙතන බවට පත් වෙනවා. මෙතත් කියලා අපි හඳුනා ගන්න. ඇඟිලි ටිකම මෙතයි කියලා අපි ගන්නවා නම් ඒ ඇඟිලි පහම ඇඟිලි පහ කොයි ආකාරයෙන් තිබුණත් මෙතනසෙන් <coughs> දිස්සන්නට වෙන හැමුවන්නේ. එතකොට මෙන්න මේ ආකාරයෙන් තමයි අපේ මේ මුළු අංගම සෝන ධර්මයක් වශයෙන් අවබෝධ කරගත යුතු වන්නේ. අපේ ඇඟේ තියෙන මූලික ධාතු මූල වශයෙන් මූල ධාතු හතරක්. මේ මූල ධාතු හතරට අමතරව ආකාශ ධාතුවක් කියලා එකක් තියෙනවා විඥාන ධාතුවක් කියලා තියෙනවා. මේ ධාතු වලින් විඥාන ධාතුව නාමස්කන්ධයට දෙකක් මේ රූපස්කන්ධයට අත්වන්නේ අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු හතරයි ආකාශ ධාතුව සමහර ගණන් ගන්න ආකාශ ධාතුව කියන කොටස් පමණයි. ඒතරත මේ ශූන්‍ය වශයෙන් අපි දකින විට අපේ සිතට මේ රූප කොටස් සම්පූර්ණයෙන්ම නොපෙනී යනවා. එකක්වත් අවුත් සිතින් බැලුවට මේවා තියෙනවා කියලා දන්නේ නැහැ. එහෙම හැඟීමකුත් නැහැ. එහෙම සිතට වැටහීමක් අවබෝධයකුත් නැහැ. සම්පූර්ණයෙන් හිස්සල කඩුවරක් වැටෙනවා වගේ තත්ත්වයක් ඇති වෙනවා. මෙන්න මේ තත්ත්වය තමයි රූපේ ඕලාරික ශූන්‍යතාවය කියලා අපි හඳුන්වන්නේ. ඊට වඩා ගැඹුරු ගැඹුරු ශූන්‍යතාවයන් තිබෙන නිසායි අපි ඒකට ඕලාරික ශූන්‍යතාවය කියන වචනේ පාවිච්චි කරන්න කැලේ. එතකොට ඒක කරන්නේ කොහොමද? අපේ රූපයේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව මූල ධාතුව අතර ඉස්සලා අවබෝධ කරගන්නට ඕනේ. මෙන්න මේ රූපයේ තියෙන මෙන්න පඨවි ධාතුව, මෙන්න ආපෝ ධාතුව, මේ තියෙන තේජෝ ධාතුව, මේ තියෙන වායෝ ධාතුව කියලා. මේක එකපාරට මුළු රූපේම මුළු ඇගේම තියෙන දකින්නට බැරි නම් කොටස් වශයෙන් බලනවා. ඒ කියන්නේ සෙස් ධම්මිය දස් සම්මස්නාර ආදී කොටස් තියෙනවානේ. මේ එක එක කොටස් අරගෙන මේ එක එක කොටසක තියෙන මෙන්න රූපය, ඒ තියෙන පඨවි ධාතු, මෙන්න ඒ තියෙන ආපෝ ධාතු, මෙන්න තේජෝ ධාතු, මෙන්න වායෝ ධාතු කියන ඒ ධාතු හතර දෙන් කරන්න පුළුවන් දෙන්නට ඕන. ඒ වෙන උදාහරණයක් මෙයාට ඉතාම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ශරීරයේ තියෙන අපි හිතමු සමගතය කියලා. ඒ සමේ මතු පිට තියෙන සම කුණු සම කුඩු සම තීරලා එහෙම ගියොත් එහෙම ඒක සම්පූර්ණයෙන්ම ධාතු ගොඩක් වශයෙන් ඕනෑම කෙනෙකුට අවබෝධ කරගන්නට පුළුවන්. අර ඇඟේ පැතිරී තියෙන නිසා තමයි මේක ධාතු ගොඩක් වශයෙන් දකින්න තියෙන හැකියාව. අපේ දේහයේ ස්ථාතු තියෙනවා කියපියන්න අපි මේ ධාතු ඔක්කොම එකට අරගෙන කතා කරලා ඒ වතුර ගැටියක් තියෙනවා. එන් තියෙන රස්නයක් සහ සීතල ගතියක් ඒක තමයි තේජෝ ධාතු වතුර ගතිය තමයි ආපෝ ගතිය. හැම දිවෙන්නේ නැතුව තියෙන හැම දිවෙච්චියම් තියෙන කොරළ තිබුණ වාලිකක් වල ඒ දී තියෙන වතුර ගතිය හොඳටම නැතිලා. එතකොට ඒකේ තියෙනවා පිම්බුන ස්වරූපය. දැන් වායසට යනකොට හැම හැපිලෙනවා. පිම්බුන ස්වරූපේ නෑ වායු දහසේ ක්‍රියාකාරීත්වය මෙසේ පරිදේශන සිදුවන්නේ. එතකොට ඒකේ තියෙනවා පටවි දහතු. මේ ධාතු හතරේ සම්මිශ්‍රණයක් නැත්නම් මේ ධාතු හතරක් හැර මෙතන සම කියලා එකක් ගන්නට නැති බව තේරුම් ගන්න ඕනේ. මේ අපිට මේ කැලලක් ගත්ත මේ කැලේ තියෙන කොටස් අතර දැන් අපිට සමක් වශයෙන් දෙස් වෙනවා. හරියට එන්නේ පහ නම්ලා ඒක අපි මිට කියලා හඳුන්වා ගන්නට පසුව ඇඟිලි පහ දිගෑරියට පස්සේ මෙත නැති යන්නාසිය. මෙන්න මෙහිදී අපි ගන්නවා අර හැමේ තියෙන කොටස් කැලලක් හැමේ කොටසක් ඒ කොටස දැන් හැම කියලා දිස්සෙනවා මේ හැමේ තියෙන කොටස් හතර ඇඟිලි හතර දිග හරිනවා වගේ අයින් කරනවා දිගෑරලා. මේකේ තියෙන පඨවි ධාතුව මේ ආපෝ ධාතුව මේ තේජෝ ධාතුව මේ කයි වායෝ ධාතුව මේ කයි මේ ධාතු හතර වෙන් කළාට පස්සේ එතන කිසිවක් ගන්නට නැතුව සිත හිස් භාවයකටපත් වෙනවා මේ විදිහට කොටස් කොටස් වශයෙන් සම්මස්නාර ඇතැත මිදුරු වඩු ඒ ඒ කොටස් වලදන ඒ ඒ කොටස් වල තියෙන ධාතු අතර වෙන් කරනවා. සමහර කොටස් වල තියෙන ධාතු තරම් ප්‍රකට නැහැ. දැන් අපි තෝ කෙස් ගහත්තත් කෙස් වල තියෙන තීජෝ ගතිය තියෙනවා සීතල පෝරස්නයක් තියෙනවා සමහරට ඒකේ තියෙන ආපෝ ගතිය ප්‍රකට නොවන්නත් පුළුවන් තියෙනවා නම් ඒක අපිට ප්‍රකට නොවන ප්‍රකටව දකින්න දෙන හැකියාවක් ඒක නිසා ප්‍රකටව පෙනෙන ධාතු කොටස් පමණ බැලුවත් ප්‍රමාණවත් වෙනවා මේ විදිහට මෙලංගෙන්න තියෙන කොටස් වෙන වෙන වශයෙන් අරගෙන මේවා ධාතු වශයෙන් බෙදුවාට පසුව මුළු ඇඟම ගන්න මුළු ඇඟම අරගෙන මේ තියෙන්නේ පඨවි ධාතුවේ මේ තියෙන්නේ අපෝය මේ තේජෝ ආයු කියලා පැහැදිලිව නුවණට සිතට තේින්නට ඕනේ මුළු ඇඟේම තියෙන එක. එහෙම ගත්තාට පස්සේ එහෙම තේරෙනවා. එහෙම තේරුණාට පස්සේ මේ ධාතු හතර හතර පැත්තකට වෙන් කරනවා. සිතෙන් වයින් කරනවා. මේ පඨවි ධාතුව වෙනම ධර්මයක්. ඒක ආපෝ ධාතුවත් තේජෝ ධාතුවත් වායෝ ධාතුවත් නෙවෙයි. පඨවි ධාතුව පඨවි ධාතුව පමණයි. ඒ වගේම ආපෝ ධාතෝ ආපෝ ධාතෝ පමණයි එහි පඨවි වස්නේ තේජොත් නෑ වායොත් නෑ ඒක තියෙන පඨවි ආපෝ තේජෝ අපි මේ නිමිති ධාතු වශයෙන්ම බලනවා නම් ඒ කියන්නේ ආපෝ ධාතෝ වශයෙන් බලනවා නම් ආපෝ ධාතු තියෙන තුල තියෙන ආපෝ ධාතෝ පමණයි නමුත් සෑම ධාතු කොටසකම තියෙන සසු ධාතු කොටස් හතර සම්මිශ්‍ර වෙනවා වතුර ටිකක් ගත්තොත් ඒ වතුරේ තියෙන සීතලක් ආස්නයක් ඒක ඒකේ තේජෝ ධාතුව තියෙනවා ඒක නැහැ කියන්නත් බෑ. මේ වගේ අනිත් පහත් කොටස් වල තියෙන මෙහිදී අපි මේ විදිහට ඉතාලම සියුම් විදිහට මේ අනිත් කොටසත් තියෙනවා කියලා ගැඹුරින් ගමන කරන්නේ මේ කරන කර්තව්‍ය කරන්නට පහසු වෙන්නේ. ඒ නිසා තමයි අර මූලික වශයෙන් තියෙන ධාතු හතර විතරක් බලන්නේ. ඒ මාර්ගගෙන මේ ධාතු හතර සිතුම් හතර පැත්තට අයින් කරනවා. මෙහෙම අයින් කරාට පස්සේ සම්පූර්ණ රූපේ සමාධිය සිතට නොපෙනී යනවා. සිත රූපේ තිබුණා සූත්‍රයේ සිතට වැටෙන්න අවබෝධ වන්නේ තේරෙන්නේ නැතුව සිත හිස් භාවයකටපත් වෙනවා මේ தත්ත්වය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා මම විතරක් නෙවෙයි කියන්නේ උන්වහන්සේ දේශනා කළ තියෙන මධ්‍යම නිකාය කියන ධාතු විභංග කියලා සූත්‍රය මේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු අතර විස්තර කරනවා. ඉතින් විස්තර කළා උන්වහන්සේ කියන මේ ධාතු අතර වෙන් කරන්න. ඒ වෙන් කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සාපරම් විඥාණං ජීව අවශිෂ්ඨති කියන පාඩය. මෙන්න මේ වෙන් කළාට පස්සේ විඥානේ පමණයි විතරවන්නේ කියන එක. ඒක දිහාට අහසේ සිට පාවෙන්න ගන්න තත්ත්වයක් ඇතිවන්නේ. මේක අපිට ඇති කරගන්නට පුළුවන් මේක රූපේ පවත්නා වූ ඕලාරික ශූන්‍යතාවයක් මේ ඕලාරික ශූන්‍යතාවයට වඩා ගැඹුරු සියුම් ශූන්‍යතාවයන් ඉදිරියට දකින්න අපට සිදු වෙන අපිට පුළුවන් මේක ඕලාරික සරල මේවන් ඉතාම වඩා බල අවස්ථාවක් එතකොට මේ විදිහට රූපේ ශූන්‍යතාවය අපිට බලන්නට පුළුවන් සත්‍ය ලැබෙන ආකාරයෙන් 14 වෙන් කිරීම තුළින් ඒක අමතරව මේ රූපේ ශෝණිතාව තවත් බලන්නට ක්‍රම තියෙනවා. අපේ ඇඟේ සැදලා තියෙන රූපස්කන්ධයේ කොටස් එක් දෙකකින් කේශාලෝම නකාදන්ත ආදී වශයෙන් මේ ඇයට පොදු පොදු කොටස් දෙක. ඒ පිළිපොල් භාවනා කරන්නේද මේ ඇයි මේ කොටස් කරලා ඇති. එතකොට මේ එක එක කොටසක් අරගෙන සිටින් අයින් කරනවා. මේ මගේ ශරීරයේ තියෙන ප්‍රස් කොටස, ටෙස්ට් කොටස අයින් කරනවා සිටින්ම. පැත්තකට දානවා. ලොම් කොටස අයින් කරනවා. නියපතු කොටස අයින් කරනවා. දත් හරියට මේ දෙව් දත් ඇඳක් දාගෙන සිටින තේ දත් සිටින බැලුවල පැත්තකින් තියෙනවා වගේ. මෙන්න මේ හොඳට ගැලපෙනවා. එතකොට ඒ අන්න ඒ විදිහට මේක අයින් කරනවා. දත් ටික ඔක්කොම සිටින් අයින් කරනවා. සම ඔක්කොම අයින් කරනවා. මස් අයින් කරනවා. නහර අයින් කරනවා. මේ විදිහට මේ ශරීරයේ කොටස් දෙක දෙක වෙන වෙන වශයෙන් පැත්තකට දානවා. මෙන්න මේ පැත්තකට දැම්මට පස්සේ ඔය කියන ඕලාරික ශූන්‍යතාවය ඇති වෙනවා. මොකද අර කොටස් 32 එකතුවකින් ශරීරය හැදිලා තියෙන්නේ. මේ කොටස් දෙක 32 අපි ඈත ඈත දකින්න කිරීම නිසා ඒ විදිහට ඕලාරික ශූන්‍යතාවයක් දකින්නට පුළුවන්කම ලැබෙනවා. ඊට අමතරව මේ රූපේ ශූන්‍යතාවය තවත් ආකාර තියෙනවා දකින්නට පුළුවන්. දැන් කෙනෙක් මරණයටපත් වෙනවා. තමන්ගේ මරණානුස්සති භාවනා කරන ජීවිතය නිසායි මරණය නිසායි කියලා භාවනා කරපුවාය නියයි දන්නවා ඒක. එතකොට මේ මරණයටපත් වුණාට පස්සුව මේ රූපේට කොහොමද සිදුවන්නේ කියලා බලන්න ඕන. ඒ රූපේ දැන් ඉදිමිනවා, නිදිනවා, කුණු වෙනවා, ඕජස් කලනවා මේ විදිහට මේක මේක ආකාර විපරිණාම වෙනස් වූ රූප වලට පත්‍රිපත්‍රි කුණේ කුණියන්නේ. මේ රූපය මන තමන් ඇත්තටම මැරිලා සිටින්නේ තමන්ගේ මැරිච්ච මේ රූපය යටි දකින්නේ කියන අවබෝධයේ පිහිටලා එකද යුතුවන්නේ පිටසලා එහෙම නැත්නම් සිතින් සිතලා කරනවානේ ඒ ත්‍ත්වෙටම තමන් පස් වෙන ඇතයි කියලා සිතාගෙනයි කරන්නේ එහෙම කරනකොට මේ ත්‍ත්වෙ උද්ගතවන්නේ එතකොට මෙන්න මේ ශරීරයේ අර ඕජස් වශයෙන් ගලගලා යනවා ශරීරේ පුපුරනාදී ඒ ඔක්කොම එක්ක පොළොවට උරා ගන්නවා නැත්නම් සමහර කොට ශ්වාස කීයලා ඉහළට යනවා ඒවා නැවත වතුර බවට පරිවර්තනය වෙනවා ඊළඟට ඒකේ තියෙනවනේ සූලංග කොටස ඒ ශරීරයේ කොටස් පිපිලි පිපිලි වෙනස් වෙදී දී යනකොට ඒක ඇතුලේ තියෙන සූලංග අභ්‍යන්තරේ පවත්න සූලංග වායු ධාතුව බාහිර වායු ධාතුවට පරිවර්තනය වෙනවා ඒ වගේම මේකේ තියෙනවනේ තේජෝ ගතිය අර ආපෝ ධාතුව යනකොටත් තේජෝ ගතිය හා සමග යනවා. ඒ වගේම වායෝ ධාතුව යනකොටත් ඒ හා සමග තේජෝ ධාතුව යනවා. මේ පඨවි ධාතුව කියන ඒකේ බැඳිව තේජෝ ධාතුවත් පඨවි ධාතුව යනකොට යනවා. පරි පඨවි ධාතු කොටස් හතර කොටස් ඉතින් මාසාදී කොනේ කොනේ පස්සේ පස්සේ පස්සේ පස්සේ යනවා අන්තිමට තමන්ට තේරෙනවා තමන්ගේ ශරීරය ඇට සැකිල්ලක් බවට පත් වෙලා තියෙන ආකාරය <coughs> මේ ඇට සැකිල්ලෙන් හොඳ ඇටසැකි ඇටසැකි වල සිට විශාල ඇටපටු පවා දිර දයා යන හැටි දකිනවා උදාහරණයක් ලස්සන පාදයේ ඇටකටු මෙයයි කුංජයන් දිවිවල ඇටකටු ඔන්නේ දිවිලේ ගියා පස්සේ ගියා ඒ දිවන තියෙන ඇටකටු දිර දයා පස්සේ යනවා ඒවා පොළවේ පස් වලට පරිවර්තනය වෙනවා මේ ආකාරයෙන් මුළු ඇටසැකිල්ලම පොළවේ පස් තාත්තේ මුළු ඇටසැකිල්ලම කියන්නේ ඉගෙනතම ගියාට පස්සේ ඇටේ හිස් කබල පමණයි දැන් ඒක වෙලා තියෙන්නේ මේ නිෂ්කබලක් සම්පූර්ණයෙන්ම පොළොවට පස්සලා ගිහිල්ලා ඒ ඇත කියන සංඥාසයෙන් නිරුද්ධ වූ යාම සමගම ඕලාරික රූප ශූන්‍යතාවයකට සිතපත් කරගන්න පුළුවන් වෙනවා. මේකත් මේ රූපේ ශූන්‍යතාවයේ දැකිය හැකි එක් ආකාරයක්. මේක අමතර තව තියෙනවා මේ රූපේ ශූන්‍යතාවය දකින්න පුළුවන් විවිධ ක්‍රම. එක එක්කෙනාගේ භාවනා අධ්‍යක්ෂින් මත එක එක්කෙනාගේ ප්‍රඥා සමාධි මට්ටම් මත ඒවා කරන්නට පුළුවන් ශක්තිය ලැබෙන්නේ. අනුවට මේවා කරන්නට පුළුවන් කියලා මා කියන්නේ. නමුත් විවිධ ක්‍රම තියෙනවා. සමාජයේ සමාධි මට්ටම, ප්‍රඥා මට්ටම අනුව ඒවා විවිධාය විවිධාකාරයෙන් අත්දකින්න. මේ දුකේ සෝන්නතාවේ මේ ආකාරයෙන් දකින්නේ දකින්නේ මේ ආකාරයෙන් දකින්නට අපිට මේ රූපේ නොපෙනී යන්නේ කවර හේතුවක් නිසාද කියන එකත් තේරුම් ගත යුතු කාරණාවක්. අපේ රූපය අපේ සිතට අරමුණු වන්නේ රූපයක් තියෙනවා කියලා අපි දකින්නේ සිතෙන් ගිහිල්ලා ඒක ස්පර්ශ කරන තාක්කල් පමණයි. දැන් උදාහරණ වශයෙන් අපි කතා කරොත් මේ ඇගේ පසුපත් පිටපැත්තට අවධානය යොමු කළොත් පිට තියෙනවා කියලා පේනවා. නමුත් දැන් ඒ ගැන අවධානය යොමු නොකර සිටින තාක්කල් පිටක් තියෙනවාද කියලා දැනන්නේවත් නෑ සිටින්නත් වැටයක් නෑ. ඒ යටිපතුල් දෙස අවධානය යොමු කළොත් ඔන්න යටිපතුල් තියෙනවා කියලා සිතට වැටහෙනවා. ඒක ගැන අවධානය යොමු නොකළොත් යටිපතුලක් තියෙනවාද කියලාවත් අපිට වැටහෙන්නේ නෑ. මෙන්න මෙහිදී මේක තමයි මේ රූපයේ ශෝණතාවය දැකීමේදී සිදුවන සිද්ධාන්තය. අපේ මනසින් ගිහිල්ලා අපේ රූප ස්පර්ශ කරන විට තමයි මනසට මේ රූප අරමුණු වන්නේ. මනසට ඒ රූපේ අරමුණු නොවන්නේ ඒ ස්පර්ශ කිරීම සම්පූර්ණ නිරුද්ධ කිරීම තුලින්. මනෝ ස්පර්ශ නිරෝධයෙන් තමයි මේ විදිහට රූපයේ තියෙන ශූන්‍යතාවය කෙනෙකුට අවබෝධ කරගන්නට ලැබෙන්නේ. ඉතින් රූපේ අපි යථාපරිදි අවබෝධ කරගෙන අවබෝධ කරගෙන යනකොට මේ ආකාරයෙන් රූපේ ශූන්‍යතාවය දකිනවා. අනිත් පැත්තට මේ රූපය අනිත්‍යතාවය බල බල ඉන්නවා කියන්නේ. මේ ඔක්කොම රූප අනිත්‍යය අනිත්‍යය අනිත්‍යය කියලා සමා අවබෝධ කරනවා. අවබෝධ කරන්නේ උද්‍යප්පයන් පස්සේ විදිහට ඇති වෙන්න තියෙන දැක දැක වාසය කරනවා කියන එකයි මේ අදහස් කරන්නේ. නැතුව මේ ඇති වෙනවා නැති වෙනවා අනිත්‍යය කියන සිතන සිත. සිතන එක නෙවෙයි. එතකොට මේ අනිත්‍යතාවය බල බල ඉන්න සිටින විටත් ඔය කියන ශූන්‍යතාවය කියන ප්‍රවේශයට අවබෝධ වෙනවා විශේෂයෙන්ම සමහර උන්ට මේ අත්පය ආදී කොටස් කැඩි කැඩි යාපත විසින් නොපෙනී යන ආකාරය තියෙනවා සමහර විට ශරීරයේ එක එක කොටස් වාදයෙන් පහළ කොටස් නැත්නම් විශේෂයෙන් ඉහළ කොටස් ආදී මේ විවිධ කොටස් නොපෙනී නොපෙනී ගොස් මුළු ශරීරයේම නොපෙනී යන පස්සක් උද්ගත වෙන්න දක්වලා මේ ආකාරයෙන් කෙනෙකුගේ මේ රූපී ශූන්‍යතාවය කෙනෙකුට අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා අනාත්ම වශයෙන් බැලීමනේ මේ රූපේ ශූන්‍යතාවය දකිනවා ඒක තමයි ඊටම උසස් ආකාරයෙන් දකින්න ලබන රූපේ ඕලාරික ශූන්‍යතාවය අනාත්ම වශයෙන් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මයක් නෙවෙයි කියන අවබෝධයේ පිටර මේ වහුතු ධාතු මාත්‍ර පමණයි හේතු නිසා හටගත් පද ධම්ම සමූහයක් පමණයි කියන අවබෝධය තමයි ඇති කරගැනීමේ මේ රූපේ විමස විමසා බැලීමේදී තමයි ඒ ශූන්‍යතාවය උද්ගත කරන්නේ කියන්නේ මේ සෑම කොටසම පඨවි ධාතුව ගත්තත් ඒක මම නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි මේ බුදු ධාතු මාත්‍යයක් පමණයි මේ හේතුන් නිසා මේ මේ පඨවි ධාතුව හටගත්තා. ආපෝ ධාතුව ගත්තත් එහෙමයි, තේජෝ වායු ධාතුව ගත්තත් එහෙමයි. එහේ කනවාසයේ දිව ශරීරයේ ගත්තත් ඒවා එකක් වෙනින් වශයෙන් ගත්තත් ඒකත් එහෙමයි එහෙමම හෝ මගේ කියලා ගන්න දෙයක් නැහැ මේ ධාතු කොටස් අතර මේකයි තියෙන්නේ ඒවා හේතු වීමේ හේතු නිසා හටගත් පල ධර්ම මේ ආදී වශයෙන් මේ ශාරීරියේ සම්පූර්ණ හේතුඵල ධර්මතාවයක් වශයෙන් අවබෝධ කරගෙන මේ තියෙන ආත්මීය ස්වરૂපේ ආත්මයක් නැtei කියන හැඟීම සමාගයේ සිටට කාමදී අවබෝධ වන විට මේ රූපේ සම්පූර්ණයෙන්ම නොමිදී යනවා සිටට අවබෝධ වී යනවා මේක බොහෝ විට මාර්ගඵල ලැබීමට ප්‍රථම අවස්ථාවවලදී සිදුවන ක්‍රියාවලියක් ඒ අනාත්ම දර්ශනය තුළින් ඇති වෙන ශූන්‍යතාවය. මේ විදිහට මේ රූපේ ශූන්‍යතාවයේ දැකිය හැකි විවිධ ආකාර රාශියක් තියෙනවා. මේ සියල්ලම තියෙන කිසිම ප්‍රයෝජනයක් වන්නේ මම දන්නවා ඒ ආකාර රාශියක් එකයි දෙකක් නෙවෙයි. එතකොට මේ කියන ආකාරයෙන් කම්පන ආකාරයෙන් හෝ ඒ භාවනාව තුළින්ම මේ රූපේ ශෝණිකාරය දකින්නට ඕන. මේක හිතලා කරගන්න හිතලා අවබෝධ කරගන්නට පුළුවන් දකින්නට පුළුවන් ධර්මයක් නෙවෙයි. ප්‍රායෝගික වශයෙන්ම සමාගයේ සිටට මේක තේනිය යුතු ධර්මයක්. රූපයම රූපේ ශෝණිකාරය දකිනවා නම් තමයි ඇඟ දෙස සිටින් බැලුවත් ඇඟක් තියෙනවා කියලා දන්නේ තේින්නේ. ඒක කිසිම බලක්වත් නැහැ, සහැල්ලුවකුත් නැහැ, රූපයක් නැහැ, නිකන් වෙනලක් වටනවා නේ, කලෝරු වැටිලා. ඒක සම්පූර්ණයෙන්ම සිතට නැටි යනවා කලින් කියපු විදිහට මනෝස්පස්සේ නිරුද්ධ වී යාම නිසා ඒක සිදුවනවා. මෙහිදී එකතුවන්නේ හුදු විඥාන ධර්මයේ පමණයි. ඒ කියන්නේ ඒ ශූන්‍යතාවයේ එල්ලී පවත්නා වූ දැනීම පමණයි. ශූන්‍යතාවය වෙනම ධර්මයක් නෙවෙයි. ඒක දකිනු ලබන ඒක දැනෙන ගැතිය තවත් ධර්මයක් මේක දෙක පැහැදිලිව තේරුම් ගත යුතුයි. මෙතන තියෙන නාම රූප ධර්ම දෙක. අපි මේ රූපේ ශූන්‍යතාවයේදී මේ ඕලාරික ශූන්‍යතාවයේ තියෙන නාම රූප ධර්ම දෙක. ඒ හිතට කිසිවක් නොපෙනී හිස් සබ්බවකාශයක් වෙන පස්සේ සිට පස්සම මේ එතන තියෙන ආකාශ ධාතුව. ඒකත් රූපයක් තමයි. නමුත් ඒක තරම්ම ප්‍රකට රූපයක් නෙවෙයි සම්සියුම් පරිච්ඡේද රූපයක්. එතකොට ඒක දැනෙන ගැටියක් තියෙනවා. ඒක තමයි ඉහි නාමය. මෙන්න මේ නාමය සහ රූපයේ ඒ කියන කිස් ස්වરૂපය රූපය ඒක දෙන් කරන්නට පුරුදු වෙන්න ඕනේ. ඒ කිස් රූපය අපිටම දැන් ශූන්‍යතාවයට සිතපත් කරන සරල ශූන්‍යතාවය ඕලාරික තත්ත්වයේ තිබෙන මේ ඕලාරික ශූන්‍යතාවය සමාත දැනෙන සමාත නිින්ද ගිහිලා නෙවෙයි, සීල කියලා නෙවෙයි, දැනුම පාතිනවා. දැනුම නැත්නම් ශූන්‍යතාවයක් දකින්නට බෑ. එතකොට මේ දැනීම කියන එක වෙනම ධර්මයක් ශූන්‍යතාවය තමයි ධර්මයක්. ඒ දැනීමට තමයි ශූන්‍යතාවය අරමුණු වෙන්නේ. අපි කනට ශබ්දය අරමුණු වෙනවා වශයෙන්. ඇහැට රූපයක් අරමුණු වෙනවා. රූපේ බලපහම රූපේ අරමුණ ඒ දැකීම ඒ රූපේ දන්නාසිට පහළ වෙන එක ඒක නාමය. අර අර කලින් රූපේ රූපස්කන්ධයට. මෙන්න මෙහිදී මෙන්න මේ ශූන්‍යතාවයේ තියෙන හිස් ස්වરૂපයේ දේශ වලක් බලනවා සිටින් ශූන්‍යතාවයෙන්ම සිටගෙනම ශූන්‍යතාවයෙන් ඉඳිමින්ම මේ තියෙන්නේ මේකේ හිස් භාවය හිස් භාවය ඒක තමයි රූප ධර්මය මේක දකුණ සිට මේ තමයි නාම ධර්මය මේ විදිහට මේ දෙක දෙස එකක් දැස පළමුවෙන් බලන විනාඩි 4ක් 5ක් විතර දෙවිලකට බලන නාමයේ දැස විනාඩි ඒකට සමහරට සමාධිපත්‍ය දිනුනො නැත්තම් සුණිතාවේ නැති යන්න පුළුවන් නැති වුණොත් නැවත ඇති කර ගන්නට සිදු වෙනවා එසේ නොවන්නට නම් අධිෂ්ඨාන කරනවා මේ ශූන්‍යතාවය මෙතෙක් කල් පැවතිවා කියලා. එහෙම කරලා භාවනා කරපුවාම එහෙම පවතින්නත් පුළුවන්. පවතිනවා සමාන ප්‍රඥා දිනු කෙනෙකුට නැති කෙනෙකුට පවතින්නේ අධිෂ්ඨාන කළා. එතකොට මේ අධිෂ්ඨාන කරලා කරපු ආත්ම කරන විට අපිට තේරෙනවා මේ ශූන්‍යතාවේ රූප ධම්මේ හිස් පහව වෙන එකක් කිය. ඒක දකින්න සිත දැනීම ස්වરૂපේ පවත්හන් වෙනවා කියලා. එතකොට මේ දැනීම් ස්වરૂපේ නැත්තටම නැති ගියා නම් මේ ශූන්‍යතාවයට මොකද වෙන්නේ? ඒකට අපිට දකින්නට පුළුවන්ද? සිතට අවබෝධ කරගන්නට පුළුවන්ද? ඒක සිතට අවබෝධ කරගන්නට බෑ. ඒක නිරුද්ධ වී යන ධර්මයක් කියලා අවබෝධය තියන්නට ඕන. නිරෝධ ධම්මං කියන වචනේ බුදුහාමුදුරුවෝ කියන්නේ සියලුම සංස්කාර අනිත්‍ය ධම්මා, අනිත්‍ය ධම්මා, දුක්ඛ ධම්මා, විපරිණාම ධම්මා, අනාත්ම ධම්මා, ශුන්‍ය ධම්මා. ඒ විදිහට කියනවනේ. මේදී මේදී සම්පූර්ණයෙන්ම නිරෝධ ධම්ම නිරුද්ධ වී යන ධර්මයක් කියන අවබෝධය මේක අර හිත නිරුද්ධ වී යන සම්පූර්ණයෙන්ම මේක සම්පූර්ණයෙන් නිරුද්ධ වී යන මේදී සමහරට ඒක හරියට දැක්කොත් හිත නිවනටපත් වෙනවා එහෙම නොවනම් මේ නිරුද්ධ වී යන ධර්මයක් කියන අවබෝධය ඇති වුණාට පස්සෙ තේරුම් ගත යුතු තව කාරණාවක් තියෙනවා මේදී මේ தත්ය තමයි මම කියලා ගන්නට මගේ ආත්මය කියලා ගන්නට නැත්නම් ගැහෙනියක් තුනේ මේ සත්‍ය ජීවිත වශයෙන් ගන්නට තියෙන එකම ධර්මය මොකද රූපේ දැන් සිතට වැටෙන්නේ ඒ රූපේ තුල සක්කාය දිට්ඨිය කියන එක පිළිගන්නට හැකියාවක් නෑ හේතුව ඒක දැන් Tamange හිතට වැටෙන්නේ නැති නිසා සිතට තේින්නේ සිත අවබෝධෙන්නේ සිත තේරෙන්නේ ඒක නිසා හිදී මම කියන හැඟීමක් ඒ රූපේ කෙරේ ඒ අවස්ථාවේදී ගන්නට බෑ එතකොට තියෙන්නේ දැන් මම මගේ කියන හැඟීම නැත්නම් ආත්මයක් කියන හැඟීම මේ අන්තිමට ඉතුරු වෙච්ච හිස් භාවය සහ ඒ දැනෙන ස්වરૂපේ මත ඒක පමණයි. දැන් මේක ස්ථිර ධර්මයක්ද නැත්නම් හැමදාම පවතින අනිශ්චිත ධර්මයක්ද කියලා විමසන්න ඕනේ නැතිනතොට. මේකෙන් නැගිටපු ගමන් මේක කඩාගෙන වැටෙනවා නැති නිරුද්ධ වී යනවා අර කලිනුත් මම නිරුද්ධ වීම ගැන කතා කරේ නිරෝධ ධර්මයක් මේක නිරුද්ධ වී යන ධර්මයක් එතකොට මේක තියෙනකොට තමයි මම කියන්නේ මගේ කියන්නේ මගේ ආත්මය කියන්නේ ජීවිතය කියන්නේ කවර ආකාරයෙන් හරි අපි ග්‍රහණය කරනවානේ අල්ලනවානේ සිතනවානේ මේක තියෙනකම් තමයි එහෙම සිතන්නට පුළුවන් මේක මම නම් මේක මගේ ආත්ම නම් මේ ධර්මයේ තියෙනකොට එහෙම ගන්නට පුළුවන්කම තිබුණත් මේක දැන් නිරුද්ධ වී යන ධර්මයන් නිරුද්ධ වූ ගියා නිරුද්ධ වී ගියාට පස්සේ මේකේ මොකද්ද මම කියලා මගේ කියලා ගන්නට ශේෂ වන්නේ කියලා බලන්නට ඕනේ එතකොට ඒදී දකින්නේ අපි අර කලින් කියපු අත්යෙන් අනිත්‍යතාවය දකිනවා පසුව කියපු අත්යෙන් අනාත්මතාවය දකිනවා. මේදී කිසිම දෙයක් මම මගේ කියලා ගන්නට කිසිම දෙයක් ඉතුරුවන්නේ සියල්ලම අනාත්මයි කියන අවබෝධය තියෙනකොට ඒදී නුවණට සිතපත් වෙනවා. මේ ඊටාම පහළ මට්ටම් වල නිවන් මාර්ගය දකින්න කතා කරන්නේ. ඉගෙන ගන්න තැන්වලට ඒ තත්ත්වය ප්‍රමාණවත් කරන්නේ. එතකොට මේ නිහිතී නිවන අපට අවබෝධ කරගන්නට පුළුවන් ওই කියන ආකාරයෙන් කටයුතු කිරීම තුළින්. දැන් අපි හිතමු මේ දෙකෙන් අපට කරගන්නට බැරි වුණා. නිවන ප්‍රසන්නපත් කරගන්නට බැරි වුණා කියලා. තවත් ආකාරයක් දෙකක් මේ ඇයි කියන්න. ගැඹුරු ගැඹුරු ආකාර තියෙන ප්‍රඥාව අනුව කරන්නට පුළුවන්කම හැමෝටම නැහැ. ඒකේ කියනවාගේ ප්‍රඥා සමාධිමත් නම් වන්නේ සැබෑ ආකාර වෙනස් වෙනවා. මේ හිස් භාවයෙන් පිළිදෙන්නේ අපිට තේරුම් ගන්නට පුළුවන් ශක්තිය දෙන මේ ස්වභාව වෙනම දෙයක් දැනීම තමයි ධර්මයක් කියලා. මේකම හිතගෙන හරියට අහසේ අපි ඇඟිල්ල අහසට දික් කරලා එහාට එහාට අපිට ඇඟිල්ල ගෙනියන්න පුළුවන්. එතකොට අර ඇඟිල්ල විදුම් දබර ඇඟිල්ල දික් කරනවා අහස කියන්නේ තමයි මේ විශ්ව කිසිම නැති සුත්තන. එතන දැන් හිත පවත්තම එහාට එහාට යනකොට අර කලින් ඇඟිල්ල තිබුණු තිබුණු තැන කිසිවක් නැහැ. ඒක නිර්දේහි නිර්දේහි යනවා. මේක මේ වචන වලින් මට කියන්න බෑ මේකේ මොකද්ද මම අදහස් කරන්නේ කියලා. අර අහසේ ඇඟිල්ල දික් කරගෙන ඉන්න දැන් ඇඟිල්ල එහාට එහාට එහාට ගෙනීම. අර කලින් ඇඟිල්ල තිබුණු තිබුණු තැන ඒ තිබුණු ධර්මයේ විරුද්ධ වී මේ නිවිලි යනවා. මෙන්න මේ වගේ අර ශිෂ්‍ය රූපයේ සිටගෙන ඒකේ දැනෙන ස්වરૂපයේ දෙසත් බලලා ඒ දැනෙන ස්වરૂපේ එහාට එහාට එහාට එහාට ගිනිනවා. ඒහට සමිතාත්මක දුරට ගෙනියන ඕන තරම් දුරට ගෙනියන්න පුළුවන්. ඉතින් බොහෝ දුරට දිනු කෙනෙකුට නම් අංග අධ්‍යා අංග අධ්‍යාපනයක් ගෙනියන්න ලැබෙන්නේ නමුත් ඒ සමහර අයට ඕන තරම් දුරට ගෙනියන්න පුළුවන්. මෙහෙම ගෙනියගෙන ගෙනියනකොට සමහරට තේරෙන කලින් තිබුණු தත්ත්වය නිවි නිවි යනවා. කලින් තිබුණු தත්ත්වය නැති වෙනවා එහාට යනවා. කලින් තිබුණු ඉස්සත් ඊළඟ தත්ත්වය ඒකේ හැට යනකොට නැතිනවා. ඒකට තිබුණු தත්ත්වය තවත් ටිකක් එහාට යතියි. මෙහෙම එහෙම එහාට එහාට යනකොට සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙන නිවනට සිතපත් වෙන අවස්ථාවක් උද්ගත වෙනවා. ඒක තමයි දකින්නට පුළුවන්. මේ ආකාරයෙන් වුණොත් නිවන්ට සිතපත් කරගන්නට පුළුවන්. මේ දැන් මේ රූපේ ශ්‍රවණිකාවේ දර්ශනය ඕලාරික දර්ශනය තුළින්. එතකොට දැන් මම දැන් ආකාර තුනක් පමණ ප්‍රකාශ කරනවා. මේක අමතර තවත් ආකාරයක් තියෙනවා. ඒකට ඒව ප්‍රකාශ කරාට මම හිතන්නේ තරම් ප්‍රයෝජනවත් වෙයි කියලා. මොකද ගැඹුරු ප්‍රශ්නාවකින් දතේ දේවල් ඒවා අධිපත්‍යාවකින් දතේ අධිශේෂ අධිපත්‍ය අධිපඥා කියලා කියනවා. මේ අධිපඥාවකින් දතේ ධම්ම අධිපඥාවකින් මම දත හැකි වන්නේ සාමාන්‍ය ප්‍රශ්නාවකින් දතනත් බෑ මේ දැන් කියපේ සාමාන්‍ය ප්‍රශ්නාවකින් දතනත් පුළුවන් ධර්මතාවය. ඒ විදිහට කටයුතු කිරීමෙන් සිත නිවනට පත් කර ගන්න උත්සාහ කරන දෙය කියලා ඉන්දා සිතමින් අපි මේ කෙටි අනුශාසනාව මෙතනින් නිම කරන්න. හොඳයි එහෙනම් කල්පනා කරන්න දැන් බුද්ධ පූජා ලැබුවා සංඝයාට දාණය ගෙනෙන්න දුන්න මේ ධර්මය ශ්‍රවණය කළා මේ මේ ආකාරයෙන් දැස්ව ගන්නා සියලුම කුසල් සත්‍යයෙන් වලින් අපට ඒකාන්ත වශයෙන්ම මේ රූපේ ශූන්‍යතාවය අවබෝධ කරගන්න හැකියාව ලැබුණා. ඒ රූප ශූන්‍යතාවය අවබෝධ වීමෙන් පසුව මේ රූපේ තුළ පවතින උසක්කාය දිට්ඨිය නිරුද්ධ කර ගැනීමට මම ආයනේ මම මගේ කියන හැඟීම නිරුද්ධ කර ගැනීමට හැකියාව වාසනාව උදාවේවා. ඊට පසුව ඇති වෙන අසපරම විඥානංගේ අවශ්‍යත්වය කියයි වදාළ පරිදි ඇති වූ සත්‍යය පවා අනිත්‍ය ධර්මයක්ම අනාත්ම ධර්මයක් ඇසේ අනිත්‍ය නම් ඒ ධර්මයේ අනාත්ම නම් ඒ ධර්මයේ ඒ ධර්මයේ තුල කිසි ආකාරයෙන් මම හෝ මගේ ආත්මය කියලා ගන්න කිසියක් නැති අනාත්ම භන්මයක් කියන අවබෝධය ඇති කරගෙන ඒ තුලින් දැකිය හැකි දැකීමට හැකි නිර්වාණ ධාතුව අවබෝධ කරගෙන මේ සසර දුකින් මිදීමට හැකියාව වාසනාව උද්ගත වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හොඳයි එහෙනම් දෙවියන් දෙන්න ආකාශත්හත කියන ආකාශත්හත බුම්මන්තා දේවානාගාමයිදිකා සම්මන්තං මොදිකාජනං බක්ඛන්තාකනං ආකාශත්හත බුම්මන්තා දේවානාගාමයිදිකා සම්මන්තං මොදිකාජනං බක්ඛන්ති දේශනං දෙන්නන් දන්නෝ දෙකා සම්පූර්ණ පරන් කියන්නේ දිනා තියෙන දෙන්න ධම්මිනා සුනන් හොතෝ සත්‍යං පුඤ්ඤාතියෝ ධම්මිනා සුනන් හොතෝ සත්‍යං පුඤ්ඤාතියෝ ධම්මිනා සුනන් හොතෝ සත්‍යං පුඤ්ඤාතියෝ ප්‍රාර්ථනා කරන්නේ මිනා සම්මේ සම්මේ මාමේ සමාධි උදන්තමයගම හෝතු යාව නිබ්බාන පත්‍ය ධම්මේ පුඤ්ඤං ආස්වාක්ඛාවාන්නෝතෝ සම්බුද්ධාතමිතතු මේ පොතේ උපසන්න සත්‍යමයගේ මෙලොවේ හප්පසර සේවා පරිපහප්ප තත්ත්වයවසන තෙමිනි සම්සෙන් ධම්මේ සල්ලේතු අස්මා වේවා අභිවාදන සේලස නිකන්න භාවකායනෝ කත්තාව ධම්මා වන්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තේ නියුතේ රතෝ නිබ්බාන සම්පත්තේ විනාශේ සමිජ්ජතු සුභ ප්‍රියානෝ وسلم